මගේ වී ලොරිය බලන්න මේ තියෙන වී කිලෝ 1000. වී කිලෝ 1000 මම 60කට දෙන්න ඕනේ. මේ ඉඳලා 2000. හෙට වෙනකොට ආයෙ 2000 4000. වී කිලෝ 1000කට කීයද ලැබෙන්නේ ඔබතුමා? අවංකමයි දන්නකො. මේක නම් මම බලධාරීන්ට කියන්නේ මේ ටික විසඳුමක් දෙන්න. රජයේ ඇතුවත්ව මම හොඳට කතා කරන මිනිහෙක්. නමුත් මගේ වී ටික බලන්න මම ටැට් එක ගහලා තියෙනවා. මට ඉතින් වහ කන්න තමයි වෙන්නේ. මොකද වී කිලෝ 1000 ගන්න බැරි මේ වගේ ගොයියෙක් ඇවිල්ලා බැයි නම් වී කිලෝ 4500 2000 3000 7000 දාන ඒවා කවුරුත් අල්ලන්නේ බලන්නේ නැත්නම් හොයන්නේ බලන්නේ නැත්නම් මේ විදිහට මොකද්ද අපි කතා කරන්නේ? ඊට එහා මට කතා කරන්න දෙයක් නැහැ. මේ රජයේ තවත් දැනුවත්ව කරලා මේ වගේ විදියක් කරලා පොඩ හොයලා බලන්න කියන මේ වෙනකොට වාහන කීයක් තියෙනවද? ඔව් ගොවියෙක් වීම දැන් අපි වෙලා ඉන්නේ කර්මක්කාරයි. අපි හිතන්නේ අපි රජෙක් කියලා. නෑ අපි තමයි කර්මක්කාරයි.